ශිරෝමි මහත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සරණයි. බොහෝම පිං ස්වාමීන් වහන්සේ වටිනා ධර්ම දේශනාවක් සහ සාකච්ඡාවකට සවන් දුන්නා. ස්වාමීන් වහන්සේ මට දැනගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ දැන් අකුසල් සිත් 12 ලෝභ මූල එතන ditthිගත සම්ප්‍රයුක්ත සිත් හතරයි විචිකිච්ඡා සහගත සිතය අයින් අයින් වුණා මේ සිත් පහ නෑ විචිකිච්ඡා සහගත සිතක් එන්නේ නෑ ලෝභ සිත් වලට විචිකිච්ඡා සිත කියලා කියන්නේ මෝහ මූලික සිතනේ විචිකිච්ඡා සහගත සංප්‍රයුක්ත සිත මෝහ සිත් වල ඒ සිත් පහ අයින් වුණාට පස්සේ ඒ අයින් වෙනවා කියන්නේ කෙනෙක් සෝවාන් වෙනවා කියන තත්ත්වයටපත් වෙනවා කියන එක ස්වාමීන් වහන්සේ. එතනදී දැන් දිට්ඨිය දිට්ඨිය දිට්ඨිගත විප්‍රයුක්ත බවට පත් වෙනවා නේද ස්වාමීන් වහන්ස. එතකොට සෝහන් පුද්ගලයෙකුට ඒ අරමුණ නිවැරදිව දකින්න පුළුවන් හැකියාව තියෙනකොට මෝහය කියන එක ස්වාමීන් වහන්සේ ප්‍රමාණයකට අඩුවීමක් සිද්ධ වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ අඩු වෙනවා අඩු වෙනවා ඒකනේ අපි මුලින්ම සිහිපත් කළේ මෝහය අඩු වෙනවා අර විචිකිච්ඡාව සක්කාය දිට්ඨිය දුරු කරන්න පුළුවන් ප්‍රමාණයට. හැබැයි එතනින් එහාටත් ඒතනත්ත තුල මෝහය තියෙනවා. ඒ මෝහය අරිට වඩා ගොඩාක් අඩු මට්ටමකින්. එතකොට ඒක අනුක්‍රමයෙන් ඡය වෙමින් ගිහිලා රහත් මාර්ගඥාණයෙන් තමයි ਸਰව සම්පූර්ණයෙන් ප්‍රහාණය එතකොට දිට්ඨිගත සම්පයුත්ත සිත ඒ කියන්නේ උද්දච්ච මේ විචිකිච්ඡා සම්පයුත්ත සිත එතනින් එහාට ඇති වෙන්න ඉඩක් නැහැ. නමුත් සෝවාන් පුද්ගලයාටත් උපේක්ඛා සහගත උද්දච්ච සංපයුත්ත සිත මෝහ සහගතව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට ඒ විතරක් නෙමෙයි මේ මෝහ ඒ තනිකරම මෝහ මූලික සිත්නේ. එතකොට ඒතනත්තාට එතනින් එහාට ලෝභ මූලික, ditthිගත විප්‍රයුක්තව හරි ලෝභ මූලික සිත් ඇති වෙනවා නම් ලෝභය ඇති වෙන්නෙම මෝහය පාදක කොටගෙන. ඊට පස්සේ ඒතනත්තාට ද්වේෂ මූලික සිත් දෙකෙන් එකක් හරි මතුවෙනවා නම් ඒවා ක්‍රියාත්මක වෙන්නෙම මෝහය මූලික කොටගෙන. ඒ නිසා මෝහය මෝහ මූලික සිත් හැටියට එක සිතක් එතන අපට පෙනුනට අනිත් ක්‍රියාත්මක වෙන සියලුම ලෝභ ද්වේෂ මූලික අකුසල් සිත්වල අනිවාර්යෙන් එතන මෝහය ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් විශාකා මහපිසිකාව රමිනිබිරි නැති වෙලා අඬපු එක එතනත් ඒ මෝහය ප්‍රධාන වශයෙන් බලපෑව නේද ස්වාමීන් වහන්සේ එතන ඒ සක්කාය දිටිය දුරු කරාට දුරු කළාට එතකොට ද්වේෂ මූලික සිතක් නේද? ශෝකය කියන්නේ ද්වේෂ මූලික සිතක්. එතකොට මේ ද්වේෂ මූලික සිත ඇති වෙන්නෙම මෝහය නිසා. දැන් ඒ පළලාපී පළලාපී අය අතරත් ඒ මෝහේ යම් යම් අඩු වැඩිකම් තියෙන්න පුළුවන්. ප්‍රඥාවේ අඩු වැඩිකම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරන්න ප්‍රමාණයට ප්‍රඥාව තියෙනවා. එතනින් එහා සුවිශේෂ ඥානයන් අවදි කරගෙන ඉන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපිට පේනවා විසාකාවගේ මිනිවිරිය මැරිලා ඇය ශෝක වුණා. බන්දුල මල්ලිකාවත් සෝවාන් කෙනෙක්. හැබැයි තමන්ගේ ස්වාමියායි දරුවෝ 30 දෙනා එකතන ඝාතනය කළා කිව්වහම ශෝක නොවි තමන් කරන වැඩේ සැහැල්ලුවෙන් කරගෙන යන්න පුළුවන් වුණා. ඉතින් මේ මට්ටමට එතකොට විදර්ශනා ප්‍රඥාව මේ මොහොතේ අවදි කරගන්න ඇය සමත් වුණා. ඒ කියන්නේ එක එක්කෙනාගේ ප්‍රඥා මට්ටම අනුව ඒ මොහේ ප්‍රමාණය තියෙන. ප්‍රඥා මට්ටම සහ භාවිතය. භාවිතය දැන් දැන් අපිට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධාය භික්කවේ සම්මුඛී භව සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤං පසදෝ. ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාට සද්ධාව සම්මුඛ කරගන්න පුළුවන් වුණොත් අවදි කරගන්න පුළුවන් වුණොත් තමයි බොහෝ කුසල් වැඩෙන්නේ. දැන් සද්ධාවන්ත පුද්ගලයා කියලා කෙලින්ම කියනවා කිව්වා වුණාට එයාට සද්ධාව තිබුණාට ඒ වෙලාවේ සද්ධාව යට වෙලා නම් තියෙන්නේ එයාගේ සද්ධාව සක්‍රිය මට්ටමේ නැහැ. එයාට ප්‍රඥාව තිබුණාට ඥාන සංප්‍රයුක්ත සිතක් ඇති කරගන්නේ නැතිනම් එයාගේ ප්‍රඥාව සක්‍රිය මට්ටමේ නැහැ. එනිසා විසාකාව ඒ අවස්ථාවේදී එයාගේ සතිය සම්පජඤ්ඤය අවශ්‍ය ප්‍රමාණයට අවදි කරගන්න සමත් උනේ නැහැ. ඒ ඒ අර අර මොනුබිරිය මිනිබිරිය කෙරෙහි තිබිච්ච ස්නේහයත් එක්කලා. හැබැයි බන්දුල මල්ලිකාව අරගොල්ලන්ට ස්නේහය තිබුණට ඒ අවශ්‍යම තැනදී සති සම්පජඤ්ඤය අවදි කරගන්න තරම් සිත සක්‍රිය කරගන්න. එතකොට ඒ සිතේ බලපවත්වන්නේ සති සම්පජඤ්ඤය. මෝහය හෝ ලෝභය නෙමෙයි, ද්වේෂය නෙමෙයි. ඉතින් විසාකාව මේ මට්ටමට මනස අවදි කරගන්න සමත් නොවුණු නිසා ඇයට එතනදී ශෝකය මතුවෙනවා. පාරමිතා ප්‍රඥාව නැතුව නෙමෙයි ප්‍රඥාව තියෙනවා හැබැයි අර මට්ටමට හැම මොහොතක මේක අවදි කරගන්න ඇය පුරුදු කරලා තියෙන නැතුව ඇති සමහර ඒ කියන්නේ සසරේ පුරුදු කිරීම හරි වටිනව නේද ස්වාමීන් වහන්සේ ඒක සංසාරේ එක පුරුදු කරන් ආවම ඒක භාවිතා කරන ප්‍රමාණය වැඩි වුණාම දැන් ඒ නිසානේ සෝවාන් පුද්ගලයා විවිධ මට්ටම් වලට බෙදෙන්නේ ඒක බීජී කෝලංකෝල සත්තක්කත්ව පරම කියලා. ඒතර සෝවාන් ඵලයටපත් වුණා නම් එයාට නිශ්චිත බවක් ඇයිද පෙන්වන්නේ නැත්තේ? ඒ නිශ්චිත බව පෙන්වන්නේ නැත්තේ සමහර කෙනෙක් ඒ භවයම අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරනවා. සමහර කෙනෙක් තව එක භවයක් උපදිනවා සමහර කෙනෙක් භව දෙක තුනක් උපදිනවා සමහර කෙනෙක් භව හතක් දක්වා දැන් විසාකාව කියලා කියන්නේ ඒ විදිහට ඒ භවයේම අරහත්ත්වේ ප්‍රාර්ථනා කරපු කෙනෙක් නෙමෙයි මේ සම්බුද්ධ ශාසනය නිම වෙන තක්ම දේවත්වයේ හරි පවතිනවා එතකොට එයාගේ පැතුම වෙනයි එහෙම ප්‍රාර්ථනාවක් තියෙනකොට එතුමිය අර ඉක්මනටම හැම මොහොතකම විදර්ශනා ප්‍රඥාව අවදි කරගෙන ඉක්මනට මේක නිමා කරන තැනකට එන්නේ නැහැ ඉතින් වන්දුල මල්ලිකාවගේ ප්‍රාර්ථනාව එහෙම එකක් නොවෙන්නට ඇති. ඒ නිසා ඉතින් ඒ ප්‍රාර්ථනා වෙනස් වෙන්න පුළුවන් පුහුණුව මත, පුහුණුව වෙනස් වෙන්න පුළුවන් ප්‍රාර්ථනාව මත. ඒ අතරත් අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. පැහැදිලි ස්වාමින් වහන්සේ බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. බයිතරවසන්න.